තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්්‍යක් සම්බුද්ධ දස බලධාරී සරුවක්ඥ රාජෝත්තමයන් වහන්සේ විසින් ප්‍රථම අභිනිහාර පූජාවේ සිට බෝධි මණ්ඩලයේ තෙක් පුරන ලද අසීමිත බුද්ධ කාරක ධර්මයන්ගේ ආනුභාව බල මහිමයෙන්ද බෝධි මූලයේදී ප්‍රතිලාභ කරගන්නා ලද සතර මාර්ගඥාන සතර ඵලඥාන නවාරහාදී බුද්ධ ගුණානුභාව බලයෙන්ද දසබල ඥාන චතු විසරද ඥාන චතු පරිසම්බිදා ඥාන ෂඩ්විද බුද්ධ ධර්ම සත්‍යවිඥා ධර්ම බලයෙන්ද යොද්දස බුද්ධඥාන සෝලස මහා ඥාන අෂ්ටාර ශාවේනික බුද්ධ ගුණේ කුණිච ප්‍රතිවේක්ෂා ඥාන සමත්නිසත් පාරමිතා ඥානානුභාව බල මහිමෙන්ද සත්‍යස් බෝධිපාක්ෂික ධර්මඥාන සත්‍ය සමධර්මඥාන 38 මහා මංගල ධර්මඥානට තිස් ආරම්මන විභක්ති ඥාන බලයෙන්ද සමසතලස් කර්මස්ථාන ඥාන චත්තාලීසාකාර මහා විපස්සනා ඥාන චතුචත්තාලීසති ඥාන වස්තු සමපන සුද්ධි අව්‍ය ඥාන අනුභව බලමහිමෙන්ද පරෝපන්නාස කුසල ධර්ම පරිච්ඡේදක ඥාන දෙසටක් මිත්‍යා දෘෂ්ටි පරිච්ඡේද ඥානානුභව බලමහිමෙන්ද තෙසත්ත ඥාන සත්සත්ත ඥාන චතුවිසති කෝටි සත සාස්ත්‍ර සංඛාත සමාපatti සංචාර කාර්යات ඵල වජිරඥාන බලයෙන්ද අනන්තන සමන්වාගත සමන්ත ප ဋ ාණ මහා ප්‍රකරණ විෂයන්තරගත ගාම්භීර ඥාන බලයෙන්ද ඉන්ද්‍රිය පරෝපරිය ඥාන ආසයානුසයේ ඥාන යමක මහා ප්‍රාතිහාරිය ඥානානුභව බල මහිමයෙන්ද මහා කරුණා සමාපatti ඥාන ਸਰවඥතා ඥානාවරණ ඥානානුභාබල මහිමින්දේ සුවාසෝදාස ධර්මස්කන්ධානුභාබල මහිමින්දේ විජයශ්‍රී බෝධි රාජානන් වහන්සේගේ අනුභාබල මහිමින්දේ සතර දළදා වහන්සේගේ දෙනමක් අකු ධාතුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේගේ අෂ්ට ද්‍රෝණයක් සලොස් නැලියක් සරුවක්ඥ ධාතුන් වහන්සේගේ ආනුභාව බල මහිමින්දේ සාරා සංකේය කල්පලක්ෂේ පුරා පහළ වූ තන්නංකර මේදංකර සරණංකර දීපංකර කොණ්ඩඤ්ඤ මංගල සුමන රේවත සෝබිත අනුමදසී පදුමනාරද පදුමුත්තර සුමේද සුජාතේ යදසී අත්ථදසී ධම්මදසී සිද්ධාත්තේ තිස්ස පුස්ස විපස්සී සිකී වෙසබු කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නම් වූ අටවිසි බුදුවරයන් වහන්සේගේ ආනුභාව බලමහමින්ද සලසා සංකේය කල්පලක්ෂේ පුරා පහළ වූ පංලක්ෂ 12000ක් සරුවක්ඥන් වහන්සේගේ ආනුභාව බලමහිමයෙන්ද මතු බුදු වෙන මෛත්‍රී සරුවක්ඥන් වහන්සේගේ ආනුභාව බල මහිමයෙන්ද අතීතානාගත වර්තමාන තුන් කාලයට යතු අනන්ත අපරිමාණ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුද්ධ ගුණානුභාව බල මහිමෙන්ද අනන්ත බුද්ධඥානානුභාව බල මහිමෙන්ද අනන්ත බුද්ධ තේජානුභාව බල මහිමෙන්ද අනන්ත බුද්ධ රිඥානුභාව බල මහිමෙන්ද රත්නත්‍රයේ සතු අසීමිත සූවිසි මහා ගුණානුභාව බල මහිමයෙන්ද දේශනා පවත්වන සංඝ පිරිසගේ සීලාදී ගුණානුභාව බල මහිමයෙන්ද මෙමෙ පිරිත් දේශනේ සවන් දෙන මේ පින්වත් සුන දීපංකරා මාතා ප්‍රදාන කොට ඇති මේ සහභාගී වන පින්වත් සීලු දෙනාටද මෙතෙන්ද සම්බන්ධ දායක දායකාදීනටද පාඅව ආරණ්‍ය වාසී අති පූජනීය පාඅව සයාඩෝ මාහිමියන් වහන්සේට දේශේසුව සීලම යෝගාවචර ගිහි පැවිදි සෑම දිනාටද මෙම පුණ්‍ය භූමියටද ශ්‍රී ලංකාද්වීපයටද සකල ලෝක සත්වයාටද සිතක් ශාන්තියක් යහපතක් ආරක්ෂාවක් ආශිර්වාදයක් වේවා සුලිසලං විපත්ති වලකීවා භූමිකම්පා විපත්ති වලකීවා මුහුදු ගැලීමේ විපත්‍ය වලකීවා ග්‍රීස්මින් වෙන විපත්‍ය වලකීවා දිගසිය තෙලින් වෙන පීඩා වලකීවා රජසොර සතුරුගෙන ගල වසවිසාවියා උදාදි විපත්න වලකීවා සියලු දෙනාගේ කායික මානසික සනසිල්ලේ තබන පීවරක් ගානේ සීල සමාධි ප්‍රඥා ගුණ වැඩමින් ධ්‍යාන සමාපatti විපස්සනා ඥාන මාර්ගඵලාභෝධය දක්වා යන මේ ප්‍රතිපත්ති සංවිධානය සාර්ථකව දියුණු කර ගැනීමට ලැබේවා. සියලු සම්‍යක් ප්‍රාර්ථනා සපුරාගෙන දෙලොව ජයගෙන සපිරිවරින් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිවේසන සේවදාල අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාග්‍ර අමාමහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමෙතෙක් රත්නත්‍රේ ආශිර්වාදේ වේවා යන මෛත්‍රියෙන් පැවැත්වෙන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 නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ ඉතිපිසෝ භගවන් අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාසී සාකාතෝ භගවතා ධම්මෝ සම්නිත්තිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පංචාන්තං වේදිතම්බෝ විඤ්ඤෝ සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතු සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට පුරිස පුද්ගලායේස භගවතු සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙන්තං ලෝකස්සාති එවං බුද්ධං සරන්තනං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වාචම්මිතත්තං වා ලෝමං සුනේසති ඒතේන සච්චවඤ්ඤේන පාතු ත්වං රතනස්සයං ඒතේන සච්චවඤ්ඤේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්චවඤ්ඤේන පාතු ත්වං රතනත්තයං එවං මේ සුතං ඒකං සමයං භගවා සාවත්තියං විහෙරති 제තවනේ අනාථ පින්ඩිකංස ආරාමේ අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛං කාය රත්ත්‍යා අභික්ඛන්තේ වන්නා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවතේන උපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං පිතාකෝසා දේවතා භගවන්තං ගාථාය අඤ්ඤවාසී බහුදේවා මනුස්සාච මංගලානි අචින්තයුන් ආකංකමානසත්තානං දුහි මංගල මුත්තමං අසේවනාච බාලානං පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයානං ඒතං මංගල මුත්තමං අතිරූපදේශවාසෝ ච කුම්භේ ච කත පුඤ්ඤතා අත්ථ සම්මාපනිදිචේතං මංගලමුත්තමං බාහු සංසං සසිම්පං චේවිනයෝ චසුසික්ඛිතෝ සුභාසිතා චයාවාචායේ තං මංගලමුත්තමං මාතා පිතුමුපන්තානං කුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තායේතං මංගල මුත්තමං දානංච ධම්මචරියාච ඥාතකානංච සංඝෝ අනහඤ්ඤානි කම්මානි සම්මංගල මුත්තමං ආරති විරති පාපමඤ්ඤපානාච සංයම අපනාගෝච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගානමෝච නිවාසෝච සන්තුන්තේච කතඤ්ඤතා කාලේන ධම්ම සවනං ඒතං මංගල මුත්තමං කන්තිච සෝවචන්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායතං මංගල මුත්තමං තපෝච බ්‍රහ්මචාරියං ච අරිය සංචාන දස්සනං නිම්බාන සච්චි කිරියාච තං මංගල මුත්තමං පුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං තේමං ඒතං මංගල මුත්තමං ඒතාදිසානිකත්වාන සම්බත්තම අපරාජිතා සම්බත්ත සත්තිං ගච්ඡanti තං තේසං මංගල මුත්තමන්ති ඒතේන සච්චවඤ්ඤේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවංජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්චවංජේන හෝතු තේ ජය මංගලං සම්මේසු චක්කමාලේසු යක්ඛා දේවාස බ්‍රහ්මනෝ යං අම්හි කතං පුඤ්ඤං සම්බ සම්පන්ති සාධකං සම්මේතං අනුමෝදිත්වා සමංගා සාසනේ රතා පමාදරහිතාන්තු සහ ආරක්කා සුවිශේෂතෝ සාසනස්ස චලෝකන්ත බුද්ධි භවතු සම්බදා සාසනං චලෝකන්ත දේවාරක්කන්තු සම්බදා සන්ධින් වන්තු සුඛී සම්මේ පරිවාරේ අත්තනෝ අනිගාසුමනන්තු සාසම්මේඥාතිමි කාඤ්‍යතෝ වාචෝරතෝ වාමනුස්සතෝ වාමනුස්සතෝ වා අංගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කානුකතෝ වා කණ්ඨකතෝ වා නක්කත්තතෝ වා ජනපද රෝගතෝ වා අසන්ධම්මතෝ වා අසම්දිට්ඨිතෝ වා අසපුරිසතෝ වා චණ්ඩහත්ති අස්ස නිගගෝන කුක්කුදයයි විච්චික මනිසප්පදීපේ අච්චතරච්ච සූකර මහිතයක් රක්ඛසාදීහි නානා භයතෝ නානා රෝගතෝ නානා උපන්දවතෝ ආරක්ඛං ගන්නන්තු කනිදානතෝ පත්තාය තථාගතස්ස දස පාරමියෝ දස උපපාරමියෝ දස පරමත්ත පාරමියෝ පංචමා පරිච්ඡාගේ තිස්සෝ චරියා පච්චිම භවේ ගම්භාවක්ඛන්තිං ජාතිං අබිනික්කමනම් පදාන චරියං බෝධිපල්ලංකේ මාර විජයං සම්බඤ්ඤත ඥාන පටිවේදං නව ලෝකෝත්තර ධම්මේති සම්මේ පිමේ බුද්ධ ගුණේ ආවඤ්ඤිත්වා වේසාලියං තී සුපාකාරං තෙරේසු සියාමරක්කින් පරිත්තං කරුන්තු ආයස්මානන්දත්තේ රෝමිය කාරුණ්‍ය චිත්තං උපට්ඨපෙත්වා කෝටි සතරංගේසු චක්කවාලේසු දේවතා යසානං පතිගන්නන්ති යංච වේසාලියං කුරේ රෝගමනුස්ස දුම්භික්ක සම්බුතං තිවිදං භයං තිප්පමන්තර දාපේසේ පරිත්තං කං වනාමහේ යානීද භූතානි සමාගතානි බුම්මානි වායානි වයන්තලික්කේ සම්මේව භූතා සුමනා භවන්තු අතෝපි සක්කච්ච සුනන්තු වාසිතං තස්මාහි භූතානි සාමේත සම්මේ මිත්තං කරොත මානුසියා පජාය දිවාචරත්තෝ චරන්ති බලින් තස්මාහි නිරක්කත අප්පමන්තා යං කිංචි විසුතං ඉදවාහුරං ආසංගේසු ආයං රතනං පනීතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම් පිබුන්දේ රතනං පනීතං ඒතේන සත්‍යේන සුවත්ති හෝතු කයං විරාගං අමතං පනීතං යදං ජගසක්ඛි මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ඉදම් පිදම්මේ රතනං පනීතං ඒතේන සංජේන සුවත්තියෝතු යම් බුද්ද සෙට්ඨෝ පරිවන්නයේ සුඛින් සමාධිමානන්තරි කඤ්ඤමහෝ සමාධිනාතේන සමන විඤ්ඤති ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු ये पुङ्गलान्त शतं प्रसन्ता चत्कारितानि युगानि हन्ति ते दक्षिणेया सुगतस्य सावका एते सुदिन्नानि मा फलानि ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේසුප්පයුත්තා මනසා දල්ලේන නික්කාමිනෝ ගෝතම සාසනම්හි පටිපත්තමතං විගය ලද්දාමුදානිම්බුතින් බුඤ්ජමානා ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යතින්ද කීලෝ පටවිංසිතෝ සියා චතුන් විවාතේ බියසං ප්‍රකම්පියෝ කතුපමං සම්පුරිසං වදාමි යෝ ආරිය සත්‍යානිය වෙච්ච පස්සති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හොතු යේ අරිය සත්‍යානි විභාවයන්ති ගම්බීර පන්නේන සුදේශිතානි කිංචාපිතේ හොන්ති බුසප්පමත්තානති භවං අට්ඨමං ආදියන්ති ඉදම්පි සංඝේ රතනං පනීතං ඒතේන සච්චේන සුවන්ති හොතු සහවස්සදන් සෙන සංපදාය තයසු ධම්මා ජයිතා භවන්ති සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලම්බතං වා පියදත්ති කිංචේ චතුහපායේ ච විප්පමන්තෝ ච චාමිතානානි අබම්බෝ ඛාසුං ඉදම් පිසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසාවා අබම්බසතං සපටිච්ඡාදායේ අබම්බත දිත්ත පදස්ස වුත්තා ඉදම්පි සංඝේ රතනං පනිතං මේතේන සච්චේන සුවත්තියෝතු වනම්පෙගුම් වියතපුසිතං ගේගිම්මාන මාසේ පඨමස්මින් ගිම්මේ කතුපමං ධම්ම වරං අදේශයි නිබ්බාන ගාමින් පරමං හිතාය ඉදම්පි බුන්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු වරෝ වරඤ්ඤෝ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේශයි ඉදම් තිබුද්දේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු තීනං පුරාණං නමං නත්ති සම්භවං විරත් චිත්තාං ආයති කේ බවස්මින් ඒකේන වේජං අවිරුච්ඡන්දා නිම්බන්ති දේරායතයන් පරිපෝ ඉදම් තේසංගේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්තියෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි මායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානීද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං සංඝං නමස්සාම සුවත්තියෝතු ඒතේන සච්චවඤ්ඤේන දුක්ඛෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන භයෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන රෝගෝපසමින්තුතේ ඒතේන සච්චවඤ්ඤේන ඉමස්මින් ච ආරාමේ ඉමස්මින් ච ආරාමවත්වස්මින් භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං නේවාසිකානං ආගතානාගතෛතේසිකානං අභ්‍යාගමනාපානත්තකාමා හිතකාමා පාසුකකාමා යෝගක්ඛේමකාමා යේතේ භූතාපි සාචා කුම්බණ්ඩා යක්ඛාපේතා බේරවා ගමනුස්සා යේපිතේ දීගජාතිනෝ සිරින් සපාඩං සාමක සාමංකුණා මෝසිකා ගරගෝලිකා කුන්තකි පිල්ලිකා කුක්කර සුනකා බිලාර මෝසිකා සතපදී උන්නානාබී සරබූ මෝසිකා කතා සරමෝ මෝසිකා පාද විපාද චතුප්පාද බහුපාදාතේපි සම්මේ සතා සදා රෝගාභ්‍යාපජ්ජානීගා චිරං දීගමද්දානං සුඛී අත්තානං පරිහරන්තු තථාපිතේ ඉමම් ආචාරාමා ඉමම් ආචාරාම වත්තුම්මා පටික්කමන්තු පලායන්තු නස්සන්තු විනස්සන්තු දුරේ වසන්තු මා පුනරාගමින්සු ඒතේන සච්ච වඤ්ඤේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වඤ්ඤේන රක්ඛං බන්දාම සම්බසෝ ඒතේන සච්ච වඤ්ඤේන රක්ඛං බන්දාම සම්බසෝ කරණීය මත්ත කුසලේන යන්තං සන්තං පදං අபிසමෙච්ච සක්ඛෝ ජෝච සෝජෝච සුවචෝ චස්සමුදු අනතිමානී සංකුස්සකෝච සුබරෝච අප්පකේචෝච සල්ලව්කවතේ සම්පින්දියෝච නිපකෝචේ අප්පගම්බෝ කුලේසු අනනුගින්දෝ නචකුන්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපදෙය්‍යං සුඛිනෝ වාකේමිනන්තු සම්මේ සත්තා භවන්තු සුඛිතන්තා යේකේචි පාන භූතන්ති සසවතාවදාවානවසේසා දීගාවායේ මහන්තාවා මජ්ජිමා රස්සකාන්තතුලා දිත්තාවායේව අන්නින්කායේ ච දුරේ වසන්ති අවිදුරේ භූතාවා සම්බමේ සීවා සම්මේ සත්තා භවන්තු සුඛිතන්තා නපරෝ පරං නිකුම්මේත නාති මන්නේත කත්තචිනං කංචේ යාරෝසනාපටිග සංඥානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ නිච්ඡය මාසායතානියං කුත්තං ආයුෂායේක පුත්ත මනුරක්තේ එවං පිසම්බ භූතේසු මාන සංභාවයේ අපරිමාණං මෙත්තං ච සම්බ ලෝකස්මින් මාන සංභාවයේ අපරිමාණං උන්දං අදෝච තිරියංච අසම්බාදං අවේදං අසපත්තං චිත්තං චරං නිසින්නෝ වාසයානෝ ආයාවතස්ස විගත නින්දෝ ඒතං සතින් අදින්තේ බ්‍රහ්මමේතං විහාරං ඉදමෝ දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍ය ගේදන්න හිජාතු ගම්බසෙයං පුනරේතිති ඒතේන සච්ච වඤ්ඤේන සොත්තිතේ හෝතු සම්බදා ඒකේන සච්ච වඤ්ඤේන සොත්තිතේ හෝතු සම්බදා ඒකේන සච්ච වඤ්ඤේන සොත්තිතේ හෝතු සම්බදා තන්නං කරෝමාමි රෝමි දං කරෝමායසෝ සරණං කරෝ ලෝකහිතෝ දීපං කරෝ ජුතින්දරෝ උණ්ඩඤ්ඤෝ ජනපාමකෝ මංගලෝ පුරිසසබෝ සුමනෝ සුමනෝ දීරෝ දේවතෝ රතිවන්දනෝ සෝමිතෝ ගුණ සම්පන්නෝ අනුමදස්සී ජනුත්තමෝ පදුමෝ ලෝක පඤ්ඤෝතෝ නාරදෝ වරසාරතේ පදුමුත්තරෝ සත්ත්‍සාරෝ සුමේදෝ අංග පුංගලෝ සුජාතෝ සම්මලෝ කංගෝ පියදස්සී නරසබෝ අත්තදස්සී කාරුණිකෝ ධම්මදස්සී තමනදෝ සිද්ධාතෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සංවරෝ පුස්සෝ අරද සම්බුද්ධෝ විපස්සී ච අනුපමෝ ඉති සම්බහිතෝ සත්තා වේසවු සුඛදායකෝ අකුසන්දෝ සත්තවා කෝනාගමනෝ රණංජෝ අස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්්‍ය පුංගවෝ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සච්චේන සීලේන කන්ති මෙත්ත බලේන චේ තේපි ත්වං අනුරක්ඛන්තු ආරෝග්‍යේන සුඛේන චේ තේසං සච්චේන සීලේන කන්තිමෙත්ත බලේන ච තේපිකං අනුරක්කන්තු ආරෝග්‍යේන සුකේන ചാති බුද්ධානං ජීවිතස්ස නසකා කේන චි අන්තරායෝ කාතුම් බුද්ධානං චම්බන්න රංසීනං නසක්කා කේනචි අන්තරායෝ කාතුං බුද්ධානං වක්තිස මහා පුරිස ලක්ඛනානං නසක්කා කේනචි අන්තරායෝ කාතුං බුද්ධානං අභිහත චතුන්නං පච්චයානං නසක්කා කේනචි අන්තරායෝ කාතුං ඉමේසං චතුන්නං අච්චරියානං නසක්කා කේනචියන්තරායෝ කාතුන්ති ඒතේන සච්ච වඤ්ඤේන අන්තරායාසෙසතු මාරාදයෝ විනස්සන්තු ජය සින්දි භවන්තු තේ සිරිදිත්‍ය මතිතේජෝ ජය සිද්ධි මහින්දි මාගුණ සාගරස්ස පරිමිත පුඤ්ඤාධිකාරස්ස සම්බන්තරාය නිවාරණ සමත්තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ ද්වත්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන අසීති අනුඤ්ඤන ලක්ඛනානුභාවේන අට්ඨතර සත මංගල ලක්ඛනානුභාවේන චම්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස පාරමිතානුභාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන ඉද්ධානුභාවේන බලානුභාවේන ඤය ධම්මානුභාවේන චතුරාසීති සහස්ත්‍ර ධම්මස්කන්ධානුභාවේන නව ලෝකෝත්තර ධම්මානුභාවේන අට්ඨං එක මග්ගානුභාවේන අට්ඨ සමාපත්‍යානුභාවේන ඡල භින්නානුභාවේන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛානුභාවේන සම්බ පාරමිතානුභාවේන රතනත්ත්‍ය සරණානුභාවේන සම්මේතේ සෝක රෝග දුක්ඛ දෝමන සුඛායාසා විනස්සන්තු සම්බ සංකප්පතු යං සමිජ්ජන්තු දීඝායුකෝ හොතු සතවස්ස ජීවේන සමංගිකෝ හොතු සම්බදා ආකාශපම්බත වන භූමි තටාක ගංගා මහා සමුද්ද ආරක්ෂක දේවතා සදා තුම්මේ අනුරක්ඛන්තු සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන බුද්ධ රතනං ධම්ම රතනං සංඝ රතනං තින්නං රතනානං ආනුභාවේන චතුරාසීති සාස්‍ය ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්තයානුභාවේන ජිනසාවකානුභාවේන සම්මේතේ රෝගා සම්මේතේ භයා සම්මේතේ අන්තරායා සම්මේතේ උපන්දවා සම්මේතේ දුන්නිමිත්තා සම්මේතේ අවමංගලා විනස්සන්තු ආයුවණ්ඩකෝ ධනවණ්ඩකෝ සිරිවණ්ඩකෝ යසවණ්ඩකෝ බලවණ්ඩකෝ වන්නවණ්ඩකෝ සුඛවණ්ඩකෝ හෝතු සම්මදා දුක්ඛාරෝග භයාවේරා සෝකා සංඛා සුපන්දමානී කාන්තරායාපි විනසන්තු ච තේජසා ජය සිද්ධි ධනල්ලාභං සත්‍ති භාග්‍යං සුඛං බලං සිරියායුච වන්නෝ ච භෝග බුද්ධි ච අසවා සතවස්සෝ ච ආයුච ජීව සිද්ධි භවන්තු තේ සෝ භගවා ඉති පි අරහං අරහං වතේ සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි තේන අරංගුණ තේජසා සොත්තිතේ හොතු සම්බදා සෝ භගවායිති පි සම්මා සම්බුද්ධෝ සම්මා සම්බුද්ධෝ වතේ සෝ භගවා තං භගවන්තං සම්මා සම්බුද්දං සරණං ගච්ඡාමි තං භගවන්තං සම්මා සම්බුද්දං සිරසා නමාමි තේන සම්මා සම්බුද්ද ගුණ තේජසා සොත්ති තේවතු සම්බදා සෝ භගවායිති පී විඤ්ඤාචරණ සම්පන්නෝ විඤ්ඤාචරණ සම්පන්නෝ වතසෝ භගවා සං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සරණං ගච්ඡාමි සං භගවන්තං විඤ්ඤාචරණ සම්පන්නං සිරසා නමාමි තේන විඤ්ඤාචරණ සම්පන්න ගුණ තේජසා සොත්තිතේ හොතු සම්බදා සෝ භගවායිති පිසුගතෝ සුගතෝ අතේ සෝ භගවා තං භගවන්තං සුගතං සරණං ගච්ඡාමි තං භගවන්තං සුගතං සිරසා නමාමි තේන සුගත ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවයිති පීලෝක විදු ලෝක විදු අත සෝ භගවා කං භගවන්තං ලෝක විදුං සරණං ගච්ඡාමි කං භගවන්තං ලෝක විදුං සිරසා නමාමි තේන ලෝකමිදු ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝභගවායිති පී අනුත්තරෝ පුරිස ධම්ම සාරති අනුත්තරෝ පුරිස ධම්ම සාරති වත සෝභගවා තං භගවන්තං අනුත්තරං පුරිස ධම්ම සාරතිං සරණං ගච්ඡාමි තං භගවන්තං අනුත්තරං පුරිස ධම්ම සාරතිං සිරසා නමාමි තේන අනුත්තර පුරිස ධම්ම සාරති ගුණ තේජසා සත්‍ති තේවතු සම්බදා සෝ භගවායිති පිසත්තා දේව මනුස්සානං සත්තා දේව මනුස්සානං වතසෝ භගවා තං භගවන්තං සත්තාරං දේව මනුස්සානං සරණං ගච්ඡාමි තං භගවන්තං සත්තාරං දේව මනුසානං සිරසා නමාමි තේන සත්තා දේව මනුසානං ගුණ තේජසා සොත්ති තේවතු සම්බදා සෝ භගවායිති පි බුද්ධෝ බුද්ධෝ වතේ සෝ භගවා තං භගවන්තං බුද්ධං සරණං ගච්ඡාමි තං භගවන්තං බුද්ධං සිරසා නමාමි තේන බුද්ධ ගුණ තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝ භගවා ඉතිපි භගවා භගවත සෝ භගවා තං භගවන්තං භගවන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං භගවන්තං සිරසා නමාමි ඒන භගවා ගුණ තේජසා සොත්ති තේ හෝතු සම්බදා සෝභගවායිති පී දස බලධානී දස බලධානී වත සෝභගවා කම් භගවන්තං දස බලධාරින් සරණං ගච්ඡාමි කම් භගවන්තං දස බලධාරින් සිරසා නමාමි තේන දස බල ඥාන තේජසා සොත්තිතේතු සම්බදා සෝ භගවායිති පීචතු වේසාරඤ්ඤ විසරදෝ චතු වේසාරඤ්ඤ විසරදෝ අත සෝ භගවා තං භගවන්තං චතුවේසාරඤ්ඤ විසරදං සරණං ගච්ඡාමි තං භගවන්තං චතුවේසාරඤ්ඤ විසරදං සිරසා නමාමි තේන චතුවේසාරඤ්ඤ ඥාන තේජසා සොත්ති තේව කුසම්බදා සෝ භගවායිති පී දුක්ඛේ ඥානේන සමන්නාගතෝ දුක්ඛේ ඥානේන සමන්නාගතෝ අත සෝ භගවා තං භගවන්තං දුක්ඛේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං දුක්ඛේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන දුක්ඛේ ඥාන තේජසා සත්‍තිතේවතු සම්මදා සෝ භගවායිති පි සමුදය ඥානේන සමන්නාගතෝ සමුදයේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා තං භගවන්තං සමුදයේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං සමුදයේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන සමුදය ඥාන තේජසා සොත්තිතේතු සම්බදා සෝ භගවායිති පී නිරෝධේ ඥානේන සමන්නාගතෝ නිරෝධේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා තං භගවන්තං නිරෝධේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං නිරෝධේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන නිරෝධේ ඥාන තේජසා සොත්ති තේවතු සම්බදා සෝභගවායිති පීමංගේ ඥානේන සමන්නාගතෝ මංගේ ඥානේන සමන්නාගතෝ අත සෝභගවා කං භගවන්තං මංගේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං මංගේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන මංගේ ඥාන තේජසා සොත්ති තේවතු සම්මදා සෝ භගවායිති පියත්තපටි සම්බිදේ ඥානේන සමන්නාගතෝ අත්ථපටි සම්විදේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා තං භගවන්තං අත්ථපටි සම්විදේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං අත්ථපටි සංවිදේඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන අත්ථපටි සංවිදේඥාන තේජසා සොත්ථිතේ උතු සම්බදා සෝභගවායිතිති ධම්ම පටිසම්බිදේඥානේන සමන්නාගතෝ ධම්ම පටිසම්බිදේඥානේන සමන්නාගතෝ අත සෝභගවා කම් භගවන්තං ධම්ම පටිසම්බිදේඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං ධම්ම පටිසම්භිදේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන ධම්ම පටිසම්භිදේ ඥාන තේජසා සොත්ති තේවතු සම්බදා සෝභගවායිති පිනිරුත්ති පටිසම්බිදේ ඥානේන සමන්නාගතෝ නිරුත්ති පටිසම්බිදේ ඥානේන සමන්නාගතෝ අත සෝභගවා තං භගවන්තං නිරුත්ති පටිසම්බිදේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං නිරුත්ති පටිසම්බිදේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන නිරුත්ති පටිසම්විදේ ඥානතේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝභගවායිති පටිභාන පටිසම්විදේ ඥානේන සමන්නාගතෝ පටිභාන පටිසම්බිදේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා කං භගවන්තං පටිභාන පටිසම්බිදේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි කං භගවන්තං පටිභාන පටිසම්බිදේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන පටිභාන පටිසම්බිදේ ඥාන තේජසා සොත්තිතේ හෝතු සම්බදා සෝභගවායිති පීන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේන සමන්නාගතෝ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා තං භගවන්තං ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තම් භගවන්තං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥාන තේජසා සොත්ති තේවතු සම්බදා සෝභගවායිති පියාසයානුසේඥානීන සමන්නාගතු ආසයානුසේඥානීන සමන්නාගතු වතසෝ භගවා තං භගවන්තං ආසයානුසේඥානීන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං ආසයානුසේ ඥානේන සමන්නාගතං සිරසා නමාමි ඒන ආසයානුසේ ඥානතේජසා සොත්තිතේ උපසම්බදා සෝ භගවායිති පියමක පාටියානියේ ඥානේන සමන්නාගතෝ යමක පාටිහාරියේ ඥානේන සමන්නාගතෝ අතසෝ භගවා සංභගවන්තං යමක පාතිහාරී ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි සංභගවන්තං යමක පාතිහාරී ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන යමක පාටිහාරී ඥාන තේජසා සොත්තිතේ හොතු සම්බදා සෝභගවායිති පී මහා කරුණා සමාපත්තිය ඥානේන සමන්නාගතෝ මහා කරුණා සමාපත්තිය ඥානේන සමන්නාගතෝ අතේසෝ භගවා කං භගවන්තං මහා කරුණා සමාපත්තිය ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං මහා කරුණා සමාපත්තිය ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන මහා කරුණා සමාපත්තිය ඥාන තේජසා සොත්ති තේ උපසම්බදා සෝ භගවායිති පි සම්බන්ත ඥානේන සමන්නාගතෝ සම්බන්ත ඥානේන සමන්නාගතෝ අත සෝ භගවා කං භගවන්තං සම්බන්ත ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං සම්බඤ්ඤත ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන සම්බඤ්ඤත ඥාන තේජසා සත්‍තිතේක සම්වදා සෝභගවායිති පී අනවරණ ඥානේන සමන්නාගතෝ අනාවරණ ඥානේන සමන්නාගතෝ අතේසෝ භගවා තං භගවන්තං අනාවරණ ඥානේන සමන්නාගතං සරණං ගච්ඡාමි තං භගවන්තං අනාවරණ ඥානේන සමන්නාගතං සිරසා නමාමි තේන අනවරණ ඥාන තේජසා සත්‍තිතේ හෝතු සම්බදා මහා කරුණිකෝ නාතෝ හිතාය සම්පපානිනං ඌරෙත්වා පාරමී සම්මාපත්තෝ සම්බෝධි මුත්තමං ඒතේන සංච වඤ්ඤේන කෘතේ ජය මංගලං ජයන්තෝ බෝධියාමූලේ සක්ඛ්‍යානං නන්දි වන්දනෝ එවං කුයං ජයෝතු ජයසු ජය මංගලං සක්ඛත්වා බුද්ධ රතනං ඕසදං උත්තමං වරං ඉතං දේව මනුසානං බුද්ධ තේජේන සොත්තිනා නස්සංක පන්දවා සම්මේ දුක්ඛෝපසමින්තුතේ සක්කත්වා ධම්ම රතනං ඕසදං උත්තමං අරං පරිලාහෝපසමනං ධම්ම තේජේන සොත්තිනා නස්සන්තු පන්දවා සම්මේ භයාවූපසමින්තුතේ සක්කත්වා සංගරතනං ඕසදං උත්තමං වරං ආහුනේයං සාහුනේයං සංගතේන සත්තිනා නස්සන්තු පන්දවා සම්මේ රෝගා උපසමින්තුතේ යං කිංචි රතනං ලෝකේ විඤ්ජති විවිධාපතු රතනං බුද්ධ සමන්නත්ති සම්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ජති විවිධාපතු රතනං ධම්ම සමන්නත්ති තස්මා සොත්ති භවන්තු තේ යං කිංචි රතනං ලෝකේ විඤ්ජති විවිධාපතු රතනං සංඝ සමං නත්ති තස්මා සොත්ති භවන්තු තේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වඤ්ඤේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං ඒකේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වංජේන හෝතු තේ ජය මංගලං සම්මේතියෝ විවඤ්ඤන්තු සම්මරෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්ම ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්ම දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්කත්තයක් භූතානං පාපංගානි වරණා පරිත්තසානුභාවේන අන්තුතේ සම්උපන්දවේ යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගවදු සුපිනං අකන්තං බුද්ධානුභාවේන විනාශමින්තු යන් දුන්නිමිත්තං අවමංගලං චයෝ චාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගවදු සුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශමින්තු යන්දුන්නිමිත්තං අවමංගලං ච යෝචාමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගහෝදු සුපිනං අකන්තං සංඝානුභාවේන විනාශමින්තු දුක්ඛපත්තාච නින්දුක්ඛා භයපත්තාච නිබ්බයා සෝකප්පත්තා ච නිසෝකං කුසම්මේ පිපානිනෝ එත්තාවතාචයම් හේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවා අනුමෝදන්තු සම්බ සම්පත්‍ති සිද්ධියා දානන්දදන්තු සන්දායේ සීලං රක්ඛන්තු සම්වදා භාවනාභිරතාන්තු ගච්ඡන්තු දේවතාගතා සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං චයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේකානං ච යං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ සම්මේ බුද්ධා බලප්පත්තා පච්චේ කානංචයං බලං අරහන්තානං ච තේජේන රක්ඛං බන්ධාම සම්බසෝ ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा চিරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං চিරං රක්ඛන්තු ත්වං සදාති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්‍ති සංග සම්පත්‍ති මේවචේ අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු